අද දවසේ සුපුරුදු මාතෘකාවම අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුදහමේ මූලික સિદ્ધාන්ත පිළිබඳව පැහැදිලි කරමින් සිදු කරන මේ ධර්ම දේශනා පෙළෙහි තවත් ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට අපි පසුගිය ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්නට යෙදුනේ බුදුදහමෙහි මූලික સિદ્ધාන්ත තුනක් තියෙනවා හේතුඵල ධර්මය, ත්‍රිලක්ෂණ ධර්මය සහ චතුරාර්ය සත්‍ය ධර්මය වශයෙන් එහි හේතුඵල ධර්මය කියලා කියන්නේ මොකක්ද කියන කාරණය පැහැදිලි කරලා දීලා ඒ කරුණ මනවින් තෝරා බේරා ගන්නට න්‍යාම ධර්ම පහ පිළිබඳව වැටහීමක් ඇති කරගත යුතු බව අපි සිහිපත් කළා. ඉන් අනතුරුව පසුගිය ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කරන්නට යෙදුනේ ඒ නියාම ධර්ම පහ අතරින් පළමුවෙනි නියාම ධර්මය කම්ම නියාමය පිළිබඳ. කර්මය කියලා කියන්නේ කුමක්ද? එය අපේ ජීවිතයට බද්ධ වෙන්නේ කොහොමද? ඒ කුසල කුසල කර්මයන් විපාක දෙන ආකාරය මත අවස්ථා මත විවිධාකාරයෙන් උස් පහත් වෙන්නේ කොහොමද? ඒ වගේම මනස ශක්තිමත් කරගත්තොත් ප්‍රඥාව අවදි කරගත්තොත් අපට ඒ කර්මය අභිභව යන්නට පවා හැකියාව තියෙනවා කියන මෙබඳු කරුණු පැහැදිලි කරමින් අපි පසුගිය ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. අපි එහිදී අවසානයේට සිහිපත් කළා කර්මය පිළිබඳව අපි තවත් දත යුතු විශේෂ කරුණු කිහිපයක් පවතිනවා. අද ධර්ම දේශනාවේදී ඒ පිළිබඳව පැහැදිලි කර දෙන බව. එහිදී අපි සිහිපත් කළේ මේ කර්මය විපාක දෙන මාධ්‍ය වශයෙන් මාධ්‍ය තුනක් අපට මේ සමාජයේහි එහෙම නැත්නම් මේ ලෝකයේහි හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කුසල කර්මයක් හෝ වේවා අකුසල කර්මයක් හෝ වේවා තමන් වෙත විපාකත්වයට පැමිණෙන මාධ්‍ය තුනක් ලෝකයේහි පවතිනවා. එකක් තමයි තමන්ගේ මනස හරහා ඒ කර්මය විපාකත්වයට පැමිණෙන. දෙවැනි ක්‍රමය තමයි තමන්ගේ කර්මය අනුන්ගේ මනස හරහා තමන් වෙත විපාකත්වයට පැමිණෙන. තුන්වෙනි ක්‍රමය තමයි සබාධම හරහා ඒ තමන්ගේ කර්මය තමන් වෙත විපාකත්වයට පැමිණෙන. මෙන්න මේ ක්‍රම තුනට කුසල කර්මත් අකුසල කර්මත් කියන මේ දෙවර්ගයේම Tamanට දෛනික ජීවිතේ විපාකත්වයට පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. Tamanගේ මනස තුළින් විපාකත්වයට පැමිණෙනවා කියලා කියන්නේ යම්කිසි කුසල කුසල කර්මයක් සිද්ධ කරලා තියෙන කෙනෙකුට ඒ කර්මයේ විපාක දෙන්නට ආසන්න වෙනකොට Tamanගේ මනසින්ම ඒ පිළිබඳව සිතුවිලි පහළ වෙන්නට පටන් දැන් කුසල කර්මයක් වුණත් අකුසල කර්මයක් වුණත් විපාක දෙන්නට ආසන්න අවස්ථාව වෙනකොට ඒ සඳහා පරිසරය සැකසෙනවා. ඒ සඳහා හේතු ගොඩනැගෙනවා. එතකොට ඒ හේතු ගොඩනැගීම් වශයෙන් Tamanගේ මනස තුළින් මේක මතුවෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් සසරෙහි ප්‍රාණඝාත අකුසලයක් කරලා ඒ ප්‍රාණඝාත අකුසල කර්මයේහි ඍජු විපාකය තමයි අකල් මරණයකට ගොදුරු වීම. එතකොට ඒ බඳු කර්මයක් ප්‍රබල විදිහට අපි සතුව තියෙනවා නම් ඒ කර්මය මේ අවස්ථාවේ මේ ජීවිතේ මතුවෙන්නට ආසන්න වෙනකොට Tamanටම ජීවිතය පිළිබඳව යම් යම් ගැටීම්, හැලහැප්පීම්, එපා සිද්ධ වෙලා ඒ තුලින් සියදිවි නසා ගන්නට Tamanටම සිතුවිලි පහළ වෙන්නට පුළුවන්. දැන් අපි සමාජයේ සමහර වෙලාවට දකිනවා බිරිඳත් එක්කම නාප වෙලා, සැමියාත් එක්කම නාප වෙලා, අම්මා තාත්තත් එක්කම නාප වෙලා, දරුවොත් එක්කම නාප වෙලා. එහෙම නැත්නම් Tamanගේ වෙනත් ජීවිතයට සම්බන්ධ කෙනෙක් සමග යම්කිසි අමනාපයක් ඇති කරගෙන ඒ අයට රිද්දන්නට, ඒ අයට පාඩමක් උගන්වන්නට කියලා සමහර විට වසබොන්නට ගෙලවල දා ගන්නට, පෝච්චියට පනින්නට, ගඟේ මුහුදේ පනින්නට සමහරු තීරණය කරනවා. එහෙමත් නැත්නම් සමාජයට මුහුණ දෙන්නට බැරි මට්ටමේ යම්කිසි ගැටලුවකට හිර වෙලා යම්කිසි අර්බුදයක ප්‍රශ්නයක හිර වෙලා ජීවිතයෙන් පලා යන්නට සමහර කෙනෙක් සියදු විනාසා ගන්නට උත්සාහවත් වෙනවා. මේ කවර තීරණයක් මත දිවිනසා ගත්තා වුණත් අනුන්ට රිදෙන එක කෙසේ වෙතත් Taman ප්‍රශ්නෙන් පලා යන එක කෙසේ වෙතත් එබඳු අදහසකින් දිවිනසා ගන්න තැනැත්තා තමන් දන්නෙත් නැහැ අනුන් දන්නෙත් නැහැ අවසානයේ තමන් සසරේ රැස් කරගෙන ආපු ඒ අකුසල කර්ම ඉස්මතු වෙලා විපාකත්වයට පැමිණලා තමන්ගේ ජීවිතය අහෝසි වෙලා. නමුත් එබඳු අකුසල කර්මයක් තමන්ගේ මනස තුලින් ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ මනස දුර්වල නම් පමණයි. දුර්වල මාධ්‍යයක් ඇසුරු කරගෙන තමයි අකුසල කර්මය ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම විපාකත්වයට පැමිණෙන්නේ. පව්කම් කරන්නට පෙළඹෙන්නේ මනස දුර්වල ප්‍රඥාවෙන් අඩු ඒ වගේම ආවේග බහුල කෙලස් බහුල ඒබඳු දුබල මනසක් ඇති අය තමයි අකුසල කර්ම කරන්නටත් පෙළඹෙන්නේ. ඒ වගේම තමයි අකුසල කර්මේ විපාක දෙනකොටත් ඒ වගේ දුර්වල සිතක් ඇසුරු කොටගෙන තමයි මේ අකුසල කර්ම විපාකත්වයට පැමිණෙන්නේ. ඉතින් තමන්ගේ මනස දුර්වල නම් පැමිණෙන කාරණාවලට ඔරොත්තු දී ගන්නට තරම් ආත්ම ශක්තියක්, චිත්ත ශක්තියක් තමන්ට නැතිනම් ඒ වගේම ජීවිතේ වටිනාකම ලෝකයේහි අපට මේ ජීවත් වෙන්නට කුසල් දහම් කරගන්නට ලැබුණු අවස්ථාවේ තියෙන වටිනාකම මේ manussත්වයේ තියෙන වටිනාකම මේවා තෝරා බේරා ගන්නට තරම් ඥාන ශක්තියක් Tamanට නැතිනම් ඒබඳු මිනිස්සු අර සුළු කාරණයකදී දිවිනසා ගන්නට පෙළඹෙන්නට පුළුවන්. එතකොට Tamanට කාරණේ කවර විදිහකින් වැටහුණා වුණත් අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය අහෝසි වීමයි. ඉතින් ඒ தത്വයටපත් උනේ කුමක් නිසාද කියලා ගැඹුරින් සොයලා බැලුවොත් අර විදිහට සංසාරේ Taman කරගත්තු ප්‍රාණඝාත අකුසල කර්මය Tamanගේ මනස තුළින්ම Tamanගේ මනස මාධ්‍යයක් කොටගෙන විපාකත්වයට පැමිණේ. ඒ විදිහට Taman විසින් දිවිනසා ගැනීම එහෙම නැත්නම් සිය දිවිනසා ගැනීම කියන එක පෙනුතුනේ කර්මයක් අතින් ගත්තයින් පස්සේ බරපතල කර්මයක් කියලා කියන්නට සිද්ධ වෙනවා කුමක් නිසාද? වේස සහගතව සිය දිවිනසා ගත්තා. දැන් තව කෙනෙකුගේ ජීවිතේ විනාශ කරන එක හොඳයි කියනවා නෙමෙයි. වෙනස් සතෙකුගේ ජීවිතේ විනාශ කළොත් ඒ අකුසල කර්ම විපාකය සසරේ කවදා හරි විපාක දීලා විපාක දීලා ටික ටික අහෝසි වෙනවා. නමුත් යම්කිසි කෙනෙක් ද්වේෂ සහගතව Tamanගේ ජීවිතේ විනාශ කරගත්තොත් ඒ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයේ ද්වේෂ සහගතව ප්‍රතික්ෂේප කිරීම නිසා යලිත් මනුෂ්‍යාත්ම භාවයකට එන්නට ඒකම බාධකයක් වෙනවා. මොකද ලැබූ தත්ත්වය Tamanමයි ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා ප්‍රතික්ෂේප කිරීම නිසා මනුලොවට පැමිණෙන්න තියෙන ඉඩකඩ ඇහිරෙන්නට මේ මානසික தত্ত্বය යම් තරමකින් බලපාන. අපි හිතමු යම්කිසි සසර ගමනේ කරගත්තු කුසල කර්මයක් ඉස්මතු වෙලා ඒතනත්ත නැවතත් මනුලොවට පැමුණුනොත් ඒ පැමුණුනාට පස්සේ අර මේ ජීවිතේ දිවිනසාගත්තු කාලවකවානුව එළඹෙනකොට ඒතනත්තාට මොකක් හරි කාරණයක් මතුවලා යලිත් දිවිනසා ගන්නට සිතුවිලි පහළ වෙන්නට පුළුවන්. ඒ මොකද අර පෙර භවයේ කර්ම ශක්තියයි පෙර භවයේ හුරුවයි. ඒ දෙකම මතුවෙනකොට ඊළඟ ආත්ම භාවයේ ඒතනත්තා සුළු කාරණයකින්ම දිවිනසා ගන්නට පෙළඹෙන්නට පුළුවන්. ඊළඟ ආත්ම භාවයකට යනකොට ආත්ම දෙකක හුරුව ඇබ්බැහිය. ඊළඟ ආත්මයට යනකොට ආත්ම තුනක ඇබ්බැහිය. මේ විදිහට එන්න එන්න ඒ ඇබ්බැහියක් හැටියට ඒ දුබලකම මෝරනවා. ඒ වගේම Tamanගේ ජීවිතය විනාශ කර ගැනීමෙන් ඒ ද්වේෂ සහගත වේ කටයුත්තට පෙළඹීමෙන් මානසික දුර්වලකමක් තමන් ඇබ්බැහි කරගන්නවා කර්ම ශක්තියත් ඇබ්බැහි කරගන්නවා. මේ සියල්ලක්ම එකට එකට මතුවලා එනකොට ආත්මෙන් ආත්මයට ඒක වඩා ශක්තිමත් වෙලා කාලාන්තරයක් යනකොට අනිවාර්යෙන් එතනට තමන් පෙළඹෙන විදිහක් තමන් විසින්ම සකස් කරගන්න. ඉතින් ඒකයි අපි මුලින් සිහිපත් කළේ ද්වේෂ පරවසව සීදු විනසා ගැනීම බරපතල කාරණයක්. කොමක් නිසාද? අනුන්ගේ ජීවිත විනාශ කළොත් ඒ කර්මය Tamanට විපාක විඳින්නට සිද්ධ වෙනවා. හැබැයි ඒක විපාක විඳින්මින් විඳින්මින් ටික ටික ශ්‍රේ වෙලා යනවා. ඒක කරන එක හොඳයි කියලා නෙවෙයි කියන්නේ. ඒ විදිහේ තමයි ඒ කර්මයේ ස්වභාවය. එතකොට ඒකත් මේ විදිහට සිවිදි වෙනසා ගැනීම ආදී නොයෙක් ක්‍රමවලින් විපාක දෙන්නට පුළුවන්. හැබැයි සසර කරගත්තු කර්මය නිසා හරි මොන හේතුවක් නිසා හරි යම්කිසි කෙනෙක් සියදි විනසා ගන්නට පෙළඹුණොත් ඒ తত্ত্বය වඩා බරපතල වෙන්නට පුළුවන් කුමක් නිසාද සාංශාරික ඇබ්බැහියක් හැටියට යලි යලිත් මතුවීම නිසා. දැන් අපිට මේවා තේරුම් ගන්නට පුළුවන් සමහර චරිත දිහා බැලුවම ඊතරම් බරපතල කාරණයක් නැතුව සමහරු දිවිනසා ගන්නට පෙළවෙනවා. සමහර වෙලාවට අසනීපයක් දරා ගන්නට බැරිකම නිසා එහෙම නැත්නම් පොඩි දෙයකට අමනාපයක් හදාගෙන පොඩි දෙයක් දරා ගන්න බැරුව සමහරු ජීවිතේ විනාශ කරගන්නට තීරණය කරනවා. ඉතින් එතකන් ඒ අයගේ ජීවිත දිහා බැලුවොත් ඊටාම හොඳට තමන්ගේ ජීවිතේ කටයුතු කරගෙන ගිහින් තියෙනවා. හැබැයි හිතන්නවත් බැරි තැනකදී දිවිනසා ගන්නට පෙළඹිලා තියෙනවා. දැන් ගිහි අය පමණක් නෙවෙයි පින්නතුනේ ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා ඒ தත්ත්වයට පෙළඹෙන අවස්ථා අපි මේ සමාජයේ දැකලා තියෙනවා. කිසියම් බරපතල කාරණයක් නැතුව හිතන්නවත් බැරි අවස්ථාවල ඒ අය තමන්ගේ ජීවිතේ විනාශ කරගෙන තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව පරිස්සමින් සොයලා බලනකොට සිතලා බලනකොට අපට පෙනෙනවා අර වගේ සාංශාරික ඇබ්බැහියක් භව පුරුද්දක් හැටියට ඒක ක්‍රියාත්මක වෙනකොට මහා බරපතල කාරණයක් තියෙන්නට ඕන නෑ. ඉතා සුළු දෙයින්ම Taman කලබල වෙලා ජීවිතේ විනාශ කරගන්නට ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඒ නිසා ද්වේෂ සහගතව සියදිවි නසා ගන්නවා කියන එක ටිකෙන් ටික අඩු වෙන කර්මයක් නෙමෙයි ඒක එන්න එන්න භවෙන් භවය භව පුරුද්දක් හැටියට ඇබ්බැහියක් හැටියට යලි යලිත් වැඩෙන්නට පුළුවන් ඉතින් ඒ ඇබ්බැහියෙන් ඒ හුරුවෙන් ඒතනත්තාට කවදා කොයි විදිහෙන් ගැලවෙන්නට පුළුවන් වෙයිද කියලා හිතන්නත් දුෂ්කරයි ඒක තාම අහඹු විදිහට බුදු කෙනෙකුගේ හමුවීම නිසා ඒ වගේම වෙනත් දිවිනසා ගන්නට බැරි ආත්ම භාවයකට යොමු වීම නිසා මේ වගේ අහඹ විදිහෙන් යම් වෙනසක් සිද්ධ වුණොත් ඇරෙන්නට අර සිහි කල්පනාව ඇති ආත්ම භාවයක උපදින හැම මොහොතකම Taman විසින්ම දිවිනසා ගන්නට පෙළඹෙන්න තියෙන ඉඩකඩ වැඩි. මෙන්න මේ විදිහට පුද්ගලයා සතු කර්ම ශක්තිය Tamanගේ මනස දුර්වල නම් ඒ දුබල මනස තුලින් ඉස්මතු වෙලා ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තමන් යම් ප්‍රමාණයකින් ජීවිතය ගැන දන්න, manussකමේ තියෙන වටිනාකම දන්න මේ හේතුඵල ධර්මතාවය හඳුනාගත්තු කෙනෙක් නම් එබඳු ශක්තිමත් මනසක් ඇති කෙනෙකුට අර විදිහේ දුර්වල කර්මයක්, අකුසල කර්ම විපාකයක් තමන් තුලින්ම මතුවෙන්නට තියෙන ඉඩකඩ හුඟක් අඩුයි. කොමක් නිසාද? ඒතනත්තා දිවිනසා ගන්නට වගේ දෙයකට පෙළඹෙන්නේ නැති නිසා. සමහර වෙලාවට ඇතිවෙන මානසික ගැටලු නිසා පීඩා නිසා යම්කිසි මානසික වශයෙන් කම්පනයක් ඇති වෙන්නට පුළුවන්. ඒ ඇති වුණාට එකවරම දිවිනසා ගැනීම වැනි බරපතල දෙයකට එතනත් පෙළඹෙන්නේ නැහැ. ජීවිතයේ තියෙන මනුෂ්‍යකමේ තියෙන වටිනාකම මනවින් එතනත් තේරුම් ගන්න තියෙන නිසා. එතකොට එබඳු අවස්ථාවක එතනත්තා සතු කර්මයට කුමක්ද සිද්ධ වෙන්නේ? සසරෙහි ප්‍රාණඝාත අකුසලයක් කරලා තියෙනවා. මේ තනත්තාගේ ජීවිතය අකාලේ විනාශ වෙන්නට ඉඩ කඩ තියෙනවා. ඒ සඳහා ඒ කර්මය සුදුසුයි. නමුත් ඔහුගේ මනස තුලින් ඒ මතුවෙන්නට ඉඩක් නැහැ. එහෙම වෙනකොට අන් අයගේ මනස තුලින් මේ කර්මය ක්‍රියාත්මක වෙන්නට පුළුවන් Taman වෙත. කර්මය Tamanගේ. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ අනෙකාගේ මනස තුලින් Tamanගේ ජීවිතේ විනාශ වෙනවා. දැන් එහෙම අවස්ථා තමයි අපිට පේන්නේ සමහර වෙලාවට කෙනෙක් පිළිබඳව අල්ලපු gedara මිනිස්සු එහෙම නැත්නම් ගමේ අහල පහල මිනිස්සු හිතනවා මේ මිනිසයාට පොඩි විනයක් කරන්නට ඕන, හුනියමක් කරන්නට ඕන, වසක් විසක් දෙන්නට ඕන, වෙඩි තියන්නට ඕන, එහෙම නැත්නම් බෝම්බයක් ගහන්නට ඕන මේ විදිහට නොයෙක් ආකාරයෙන් අන් අයගේ සිතුවිලි තුලින් අපේ ජීවිතය විනාශ කරන්නට සිතුවිලි පහළ වෙන්නට පුළුවන්. දැන් ඒ අය හිතන්නේ අපට කරපු දෙයට අපි හොඳටම කළා ආපහු නැගිටින්නම බැරි වෙන්න ආපහු කට උතර නැති වෙන්න අපි යමක් කළා කියලා ඒගොල්ලෝ සතුටු වෙන්න පුළුවන්. හැබැයි එහෙම සතුටු වුණාට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ වෙනත් කෙනෙකුටත් නොතේරෙන්නට පුළුවන්. ඒ අය තුලින් ක්‍රියාත්මක වෙලා තියෙන කුමක්ද? ඒ අපි සතු කර්ම ශක්තිය අපි වෙත ක්‍රියාත්මක වෙලා තියෙනවා අනිකාගේ මනස තුළ. ඉතින් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක හරි අසාධාරණ දෙයක් නේ කර්මය කරලා තියෙන වෙන කෙනෙක් නමුත් දැන් ඒ ඒකට අතපුච්ච ගන්න තවත් කෙනෙක්. කරන්න දෙයක් නැහැ පින්නතුනේ. තමන් දුර්වල නම් ඒ දුර්වල තන හරහා තමයි මේ කර්මය ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි මුලිනුත් සඳහන් කළා අකුසල කර්ම විපාකය දුර්වල මාධ්‍ය තමයි ඇසුරු කරන්නේ. කුසල කර්ම විපාකය ශක්තිමත් මාධ්‍ය තමයි ඇසුරු කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වායුව කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන එක්තරා ශක්තියක්. විදුලිය කියලා කියන්නේ මේ ලෝකයේ පවතින එක්තරා ශක්තියක්. එතකොට වායුව නැමැති ශක්තිය හැම විටම දුර්වල තැන් හරහා තමයි කඩාගෙන යන්නේ. දුබලම තැනින් තමයි පහසුම තැනින් තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් විදුලිය වගේ දෙයක් ගත්තයින් පස්සේ දුර්වල මාධ්‍ය හරහා නෙවෙයි යන්නේ තියුණු ශක්තිමත් මාධ්‍ය හරහා. දැන් සුළඟ වගේ දෙයක් ගත්තහම අවකාශය හරහා හිදසක් හරහා කවුලුවක් හරහා ඉඩ තියෙන තැනකින් තමයි හමාගෙන යන්නේ. නමුත් විදුලිය යන්නේ එහෙම තැනකින් නෙමෙයි වඩා තද දෙයක් හරහා තමයි විදුලිය ගමන් කරන්නේ. අන්න ඒ වගේ යම්කිසි පුද්ගලයෙකුගේ අකුසල කර්ම විපාක දුර්වල තැනක් හරහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් තමන්ගේ මනස දුර්වල නම් එතනින් ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ මනස ශක්තිමත් නම් අහල පහල හිටියොත් දුර්වලයෝ ඒ අයගේ මනස තුලින් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඉතින් කරන්න දෙයක් නැහැ. තමන් දුබල නම් එතනින් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තමන් තුළින් ක්‍රියාත්මක වෙනවද අනුන් හරහා ක්‍රියාත්මක වෙනවද සබාධම හරහා ක්‍රියාත්මක වෙනවද කියලා තීරණය කරන්නේ කවුද? ඒකට අමුතුවෙන් තීරණය කරන්නට පුද්ගලයෙක් ඉන්නට අවශ්‍යතාවයක් නැහැ. මේ ශක්තියින් ක්‍රියාත්මක වෙන රටාව ඒ විදිහටයි. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු විශාල ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ගොඩනැගිල්ලේ දුර්වලම තැන කොතනද කියලා හොයන්න කියලා කිව්වොත් සමහරට හදපු ඉංජිනේරුවන්ටවත් සෑහෙන කාලයක් අධ්‍යයනය කරලා පරීක්ෂණය කරලා දුර්වලම තැන කොතනද කියලා හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් තද හුලඟක් ආවොත් ඒක විනාඩි කිහිපයකින් අමුතුවෙන් පරීක්ෂණ කර කර ඉන්න දෙයක් නෑ දුර්වලම තැනින් ගලවගෙන කඩාගෙන යනවා ඒ මොකක් නිසාද එය ක්‍රියාත්මක වෙන්න පහසුම තැනින් එය ක්‍රියාත්මක වෙනවා ඒකට අමුතුවෙන් ආයේ කල්යල් බලලා සැලසුම් හදලා තීරණ අරගෙන එහෙම වෙන්නට ඕනකමක් නැහැ. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනකොට ඒ තමන්ට හුරු පුරුදු තමන්ට පහසුම තැනින් තමයි ක්‍රියාත්මක අන්න ඒ වගේ තමයි අකුසල කර්ම විපාකේ මතුවෙනකොට දැන් මේක මතුවෙන්නට ඕන කරන්නේ තමන් තුළින්ද අනුන් තුළින්ද සබාධම තුළින්ද මේ අමුතුවෙන් හිත හිතා තීරණය කරන්න පුද්ගලයෙක් අවශ්‍ය නැහැ ඒ ශක්තිය වඩාම දුර්වල තැන අර අල්ලාගෙන ඒ තුලින් ක්‍රියාත්මක වෙනවා තමන්ගේ මනස දුබල නම් තමන්ගේ මනසෙන් ක්‍රියාත්මක වෙනවා අනුන්ගේ මනස දුර්වල නම් එතනින් ක්‍රියාත්මක වෙනවා මේ කාරණය තේරුම් ගත්තාම අපේ යලි යලිත් එබඳු අවස්ථා ගැන සිහිනුවණින් කල්පනා කරලා අපිට වටහා ගන්නට ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි තමන් වෙත යම්කිසි පුද්ගලයෙක් හානි කරන්නට පැමිණෙනකොට අපි යලි යලිත් ඒ පුද්ගලයාට ද්වේෂ කරන්නට වෛර කරන්නට ඉදිරිපත් වෙනව වෙනුවට අපි ටිකක් හිතා බලන්නට ඕනේ මේ මිනිස්සයා මට එරෙහි වෙන්නේ කුමක් නිසාද එහෙනම් මගේ යම්කිසි කර්ම ශක්තියක් ඇති මේ විදිහේ පීඩාවක් විඳින්න. නමුත් මේ අසරණ මනුස්සයා දැන් මා වෙත ක්‍රියාත්මක වෙනවා මගේ කර්මය ගෙවිලා යනවා මේ මිනිස්සයා එතනින් ඉඳලා අතපුලුස්සාගෙන සසරෙහි කර්ම විපාක විඳිනවා දැන් තමන්ගේ කර්මය කියලා නැහැ අනේකා ඉදිරිපත් වෙලා ඒ කර්මය ක්‍රියාත්මක කරනකොට ඒතනත්තාට බරපතල කර්මයක් සිද්ධ වෙනවා කර්මය අකාලේ මිය යන්නට සුදුසු කර්මය අපි සතු වෙන්නට පුළුවන් හැබැයි අනේකා ක්‍රියාත්මක වෙනවනම් අනේකාටත් ඒ බඳු කර්මයක් සිද්ධ වෙනවා ඒතර තමන් සම්බන්ධවත් එහෙමයි. ඒකයි අපි කිව්වේ මෙතනදී අපිට කාරණා දෙකක් දැනගෙන ගන්න තියෙනවා කියලා. අපිට හිතුණු තව කෙනෙකුට හිංසා කරන්න එතනදිත් අපි කල්පනා කරලා බලන්න ඕන අනේකාට යම්කිසි අකුසල කර්මයක් තියෙනවා නම් අකාලේ නැසෙන්නට මම ඒකට ඇඟිලි ගහලා අතපොලුස්සා ගන්නෙ මොකටද? එතකොට ඒතනත්තාට තියෙන කර්මය සබාධම තුලින් හරි කවදා හරි කොහොම හරි විපාකත්වයට පැමිණෙවි. නමුත් මම ඒ ගැන කලබල වෙන්නට ගියොත් මොකද වෙන්නේ? ඒ කර්මය Tamanට දෝතට ගන්නටයි සිද්ධ වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනි මේ දෙවැනි අවස්ථාව තමයි මුගලන් මහරහතන් වහන්සේගේ චරිතය තුළ අපි අත්දකින්නේ. ඒ කියන්නේ මුගලන් හාමුදුරුව පෙර භවයක මව්පියන්ට තලලා ඝාතනය කරලා සිද්ධ කරගත්තු යම් අකුසල කර්මයක් තියෙනවා. එතකොට ඒකෙහි විපාකය දීර්ඝ කාලයක් සසරෙහි භුක්ති විඳලා ආනන්තර කර්ම විපාකයේ දෙවනි ආත්ම භාවයේ හිම නිරෙහි ඉපදිලා විපාකත්වයට පැමිණෙනවා අවශේෂ කර්ම ශක්තිය අපරාපරිය වේදනීය වශයෙන් නිවන් දකින ආත්ම භාවයේ දක්වා ඉඩ ලැබෙන ලැබෙන යම් යම් අවස්ථාවක මතුවලා ක්‍රියාත්මක වෙනවා. එතකොට මුගලන් හාමුදුරුවන්ට ඒ විදිහට විපාක දීපු අවස්ථා කොච්චරක්ද කියන එක අපි හරියටම දන්නේ නැති වුණාට අවසාන ආත්ම භාවයේ ඒ කර්ම විපාක දීපු ආකාරය දහම් පොතපතෙහි සඳහන් වෙනවා. එහි හැබෑ හේතුව අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ සිටි සමයේ මේ සිද්ධිය සිද්ධ වුණු නිසා. එතකොට අර මිත්‍යා දෘෂ්ටික සොරු කණ්ඩායම ඇවිදින් උන්වහන්සේ වට කරලා පළවෙනි වතාව දෙවෙනි වතාව තුන්වෙනි වතාවටත් වට කරලා උන්වහන්සේට තලන. මොකද පළවෙනි වතාව උන්වහන්සේ 이르දීන් අගතන්පත් නිසා උන්වහන්සේ කැණිමඩලෙන් නික්ම යනවා දෙවැනි අවස්ථාව යතුරු සිදුරෙන් නික්ම යනවා නමුත් තුන්වෙනි අවස්ථාවත් උන්වහන්සේ වටලනකොට උන්වහන්සේම සිහිනුවණින් විමසා බලනවා මේ විදිහට මා වටාම මේ පිරිස ඒකරාශී වෙලා මාව ඝාතනය කරන්නම සැලසුම් කරන්නේ කුමක් නිසා එතකොට උන්වහන්සේ දකින්නේ පෙර භවයේහි මව්පියන් තලලා විනාශ කරපු අකුසල කර්මයේ මා සතුව තියෙනවා ඒ කොතනකින් හරි විපාකත්වයට පැමිණෙන්නට අවශ්‍යයි. ඒ නිසා ඒ කාරණේ තේරුම් ගත්ත තැන උන්වහන්සේ නිහඬ වෙනවා අර කර්මයේ විපාකත්වයට පැමිණෙන. නමුත් මෙතනදී මුගලන් හාමුදුරුවන්ගේ කර්මයේ විපාක දුන්නා කියලා අර හොරු ටික නිදහස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අය ආනන්තරේ පාප කර්මයක් කිසිම අඩුපාඩුවක් නැතුව සිද්ධ කරගන්න. එතකොට මොගලන් හාමුදුරුවන්ගේ කර්මයේ විපාකත්වයට පැමිණලා අහෝසි වෙනවා අර හොරු ටික රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීමේ මහා කුසල කර්මය සිද්ධ කරගන්න. ඉතින් එතකොට ඒකයි මම කිව්වේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරි අසාධාරණයිනේ වෙන කවුරුවක් කරපු කර්මයකට තව කවුරුවක් නේ අහු වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් කරන්න දෙයක් නෑ දුර්වලකම නිසායි එහෙම හසු වෙන්නේ. තමන් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නට තමන්ව පුරුදු පුහුණු කරගත්තා නම් මනුස්ස ඝාතනයෙන් වැළකීලා ඉන්නට තමන්ව පුහුණු කරගත්තා නම් ඒතනත්තා අනුන්ගේ කර්ම වලට ඇඟිලි ගහන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වළකින්නට කියලා දේශනා කරන්නේ අපාගත වෙයි කියලා බය නිසාම විතරක් නෙවෙයි පින්නතුනේ අපි මේ මනුස්ස ලෝකයට පැමිණිලා තියෙන්නේ මනස පුහුණු කරන්න මනස සංවර්ධනය කරන්නට ඒ මනුලවට ඇවිදින් මනස සංවර්ධනය කරන තැනදී Tamanගේ කර්ම හඳුනාගෙන ලෙහාගෙන විසඳාගෙන නිදහස් කරගෙන निराවුල් කරගෙන ඉදිරියට යන්න ඕන තැන තමන්ගේ කර්ම මදිවට අනුන්ගේ කර්ම වලටත් පැටලිලා තමන් මංමුලා වෙනවා නම් සසර අතරමං වෙනවා නම් ඒ තැනත්තා මිනිස්සෙකුට සුදුසු ක්‍රියාවක් කරනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ඒ තැනත්තාගේ මනස උසස් කියලා හඟින්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් මිනිස්සෙක් නම් හැම විටම උත්සාහ කළ යුතුයි සත්ත්ව ඝාතනයෙන් වළකින්නට. ඇයි ඒ සතෙක් ඝාතනය කරනවා කියන්නෙම ඒ සතාට අකාලයේ නැසෙන්නට යම් කර්ම වේගයක් තියෙනවා. අපි ඒ අවස්ථාව ක්‍රියාත්මක කරන්නට අතකොලුවක් හැටියට මාධ්‍යයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. දැන් සරල උදාහරණයක් ගත්තොත් අපි මදුරුවෙකුට තලලා පොඩි කරන්නට උත්සාහ කළාට ඌටත් අකාලේ මැරෙන්නට හේතු සාධක ගොනු වෙලා නැතිනම් කොච්චර මරන්න හැදුවත් ඌ ඉගිලිලා යන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට බනහාහා ඉන්න අතරේ උනත් යන්තම් නිකන් තලලා ඇදලා දැම්මෙන් පස්සේ තැලිලා පොඩි වෙලා විනාශ වෙලා යන්නට පුළුවන්. ඒ කුමක් නිසාද? ඒ සතාටත් අකාලේ නැසෙන්නට හේතු සාධක ගොනු වෙලා තිබුණා නම් අහඹු විදිහට හරි ඒක සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අහඹු විදිහට සිද්ධ වුණා කියලා අපි කර්මයෙන් නිදහස් වෙන්නේ නැහැ. අපි ඒ බනහමින් ඉන්න අතරේ වුණත් ප්‍රාණඝාත කුසලයක් අපි අතින් සිද්ධ වෙන්නට පුළුවන් අවිචාරවත්ව අසහින් ක්‍රියාත්මක කළොත්. හැබැයි අර සතාගේ කර්ම ශක්තිය එහෙම විපාකත්වයට පැමිණෙනවා. අනිත් පැත්තෙන් අපි තවත් කර්මයක් රාශි කරගන්නවා. හරියට හුවමාරු කරගෙන භුක්ති විඳින්නාසේ අර සතා එතනින් නිදහස් වෙනවා. එතන ඉඳලා ඒ කර්ම වේගය Taman විසින් දුක් විඳිනවා. ඉතින් මේ කාරණය සිහිනුවණින් තේරුම් ගත්තොත් ඒ බඳු මිනිස්සු කවදාවත් ප්‍රාණඝාතයට අන් අයට හිංසා කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. කොමක් නිසාද ඒ අය දැනගන්නවා අනේකාගේ කර්මයක් තියෙනවා නම් අනේකා කරපු වරදට දඬුවමක් ලැබෙන්න ඕන නම් ඒක සබාධමෙන් හරි ලැබෙයි මම ඒකට ඉදිරිපත් වෙලා මම අතපොලුස්සා ගන්නේ කුමකටද කියලා නුවණින් දකිනකොට මිනිස්සු ප්‍රඥාවෙන් තමන් ආරක්ෂා කරගන්නට පෙළඹෙනවා. පින්තුනේ මේ දහම් න්‍යාය මත මේ හේතුඵල ධර්මතාවය මත අපි පෙර දිනෙහිත් සඳහන් කළා නිදහසට කාරණා නැහැ. අනේ මම දන්නේ නැතුව ඒක කළේ මට කවුරුවක් කියා දුන්නේ නැහැ. මම ඒක දන්නවා නම් කරන්නේ නැහැ. එහෙම එකක් බව දන්නවනම් මං කීයටවත් ඕකට අත ගහන්නේ මේ විදිහට කියලා තේරුමක් නැහැ හේතුව ජනිත කළා නම් ඵලය අනිවාර්යෙන් Tamanට භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. ඒකට බාහිර හේතු සාධක තව කොතෙක් බලපෑවා වුණත් තමන්ගේ මනසින් ඒ සඳහා යම්කිසි චේතනාවක් පහළ කළා නම් ක්‍රියාත්මක වුණා නම් එතන ඉඳලා තමන්ට ඒකේ යම්කිසි බලපෑමක් හිටිනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය බවටපත් වෙන්නේ. ඉතින් අනේකාට දුක් විඳින්න කර්මයක් තියද නැද්ද කියන එක ඒක ඒතනත්තා සතු කාරණයක්. හැබැයි සතෙක් වෙලා සතෙක් බව දැනගෙන ඒ වගේම වදක චිත්තයක් පහළ වෙලා උපක්‍රම කරලා ඝාතනයක් සිද්ධ කළා නම් ඒක ඊතාශණයෙන් සිද්ධ වුණත් දීර්ඝ කාලයක් අරගෙන සිද්ධ කළා වුණත් අඩුවක් නැතුව ප්‍රාණඝාත කුසලයේ සිද්ධ වෙනවා. ඔය විදිහට පින්නතුන් තමන් සතු කර්මය තමන් තුළින්ම මතුවලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මනස ශක්තිමත් නම් අහල පහල ඉන්න දුර්වලය හරහා මතුවලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ නිසා මෙතනදී අපි කරුණු දෙකක් සිහියට ගන්න ඕනේ. අනුන් අපට හිංසා කරන්නට එනවා නම් අපි නුවණින් තේරුම් ගන්නට ඕනේ මේ මා සතු යම් කර්මයක් ඇති ඒ නිසයි මේ මට හානි වෙන්නට කරුණු පැමිණෙන්නේ. අනුන්ට හිංසා කරන්නට සිතුවිල්ලක් පහළ වෙනවා නම් එතනදී තමන් කල්පනා කරලා බලන්න ඕනේ අනේකාට අකාලේ නැසෙන්නට යම් හේතුවක් තිබිය හැකි ඒ හේතුවට අතපෝලා අතකොලුවක් වෙලා මාධ්‍යයක් සපයලා මම මොකටද අමතර කර්මයක් රාශි කරගෙන සසර දුක් විඳින්නේ දැන් එහෙම කල්පනා කරනකොට තමයි අපට පරිස්සම් වෙන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් මිනිස්සුන්ට ඕනකම තියනවා පින්නතුනේ තව කෙනෙක් වැරද්දක් කළාම ඒක තමන්ගේ ඇස්පනා පිටම දුක් විඳිනවා බලන්නට. ඉතින් එහෙම වෙනකොට ඒක සබාධමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් Taman ඉදිරිපත් වෙලා ඒවා කරවන්නට කරන්නට උත්සාහ කරනවා අවසානයේ සිද්ධ වෙන්නේ අනේකා කර්මයෙන් නිදහස් වෙනවා Taman මහා කර්මයක් සසර කරපින්නා ගන්නවා එහෙම නොකොට ඉන්නට අපි පරිස්සම් වෙන්නට ඕන ඒ වගේම තමයි අනේකා අපිට හානි කරන්නට ඉදිරිපත් වෙනකොට අනේ ඉතින් මොනවා කරන්නද මගේ කර්මෙනේ ඒ නිසානේ මේ මනුස්සයා මට වෙඩි තියන්නේ ඔන්න ඔහේ වෙඩි තියලා ගියද එතකොට මගේ කර්ම ඉවර වෙනවනේ එහෙම හිතාගෙන පපුව දීගෙන ඉන්නට කියනව නෙවෙයි පින්නතුන්. Taman කපපු වලේ අනේකා තමනුත් ඇදගෙන වැටෙන්න යනවා නම් නුවණති මිනිස්සු කරන්නේ තමනුත් වලට වැටෙන්නේ නැතිව අනේකාත් වලට වැටෙන්නේ නැති වෙන්නට පරිස්සම් කරගන්නට උත්සාහ කරනවා. වල කපලා තියනවා දැන් කරන්න දෙයක් නැහැ. ඒකට වැටෙන්නේ නැති වෙන්න පරිස්සම් කරගන්න එක Tamanට අවශ්‍ය නම් නුවණින් කරගන්න පුළුවන්. ඒ නිසා Taman සසරේ කර්මය කරගෙන තියෙනවා. ඒ නිසා දැන් ඒ කර්මේ විපාක දෙන්නට කටයුතු යෙදෙන්නට පරිසරය හැදෙනවා. Taman බුද්ධිමත් නම් Taman ප්‍රයෝග සම්පත්තිය හරියට පරිහරණය කරන්න දන්නවනම් ප්‍රයෝග සම්පත්තියයි කියන්නේ සිතුවිලි, වචන, ක්‍රියා නිසි ලෙස පරිහරණය කරමින් සසර කර්ම යට කරගන්නට, මතු කරගන්නට ක්‍රියාත්මක වේ. අකුසල කර්ම නම් යට කරගන්නට, කුසල කර්ම නම් මතු කරගන්නට පුළුවන් ප්‍රයෝග සම්පත්තිය තුලින්. එතකොට ප්‍රයෝග සම්පත්තියයි කියලා කියන්නේ නිවැරදිව සිතුවිලි පහළ කරන්න, නිවැරදිව තැනට සුදුසු විදිහට කතා කරන්නට, දුරදිග බලලා නුවණින් තීරණ අරගෙන ක්‍රියාත්මක වෙන්නට. යම් කෙනෙකුට පුළුවන් නම් ඒ තැනැත්තාට දුක් අඩු කරගන්නට පුළුවන් අකුසල කර්ම විපාක අවම කරගන්නට පුළුවන් කුසල කර්ම ඉස්මතු කරගෙන සුවපත්ව ජීවිතය පවත්වන්නට පුළුවන් ඒ නිසා තව කෙනෙක් අපිව නසන්නට එනවනම් ඒ අනිත් අයට චෝදනා කරනවා වෙනුවට අපි යලි යලි Taman ගැනම ටිකක් හිතා බලන්නට ඕනේ ඇත්තටම ලෝකේ පෞකාරය අසත්පුරුෂය හිටියට මා වෙත්තම මේ බඳු ප්‍රශ්නයක් මතුවෙන්නේ කුමක් නිසාද දැන් අර සමාජයේ සමහරු අහන්නේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. ඒ ප්‍රශ්නය බුද්ධිමත්ව කල්පනා කරනවා නම් හොඳ ධර්මානුකූල ප්‍රශ්නයක්. ලෝකේ පෞකාරයෝ ඉන්න පුළුවන්, අසත්පුරුෂයෝ ඉන්න පුළුවන්. නමුත් ඒ අසත්පුරුෂයින්ට මාවම ලක්ුණේ ඇයි? ඒ පෞකාරයින්ට මාවම අහුුණේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. ලෝකේ පෞකාරයෝ අසත්පුරුෂයෝ හිටියට ඒ අයගේ මට පීඩාවක් වෙන්නේ මම ඊට සුදුසු හේතුවක් සසර ජනිත කරගෙන තියෙනවා. ඉතින් ඒකට අනුන්ට විතරක්ම චෝදනා කරලා හරියන්නේ අනුන්ට විතරක්ම දොස් කියලා හරියන්නේ නැහැ. අනුන්ට විතරක්ම සාප කරලා හරියන්නේ නැහැ. අනිත් අයත් එක්ක දබර කරගෙන වෛර කරගෙන විතරක් හරියන්නේ නැහැ. Taman රැකෙන්නටත් අන් අය ඒ විනාශයෙන් වළක්වන්නටත් Tamanට අවශ්‍ය නම් බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. තමන් ඒ විනාශයෙන් වළකිනවා වගේම අනේකා විනාශ නොවි රැකගන්න එකත් අපේ වගකීමක්. ඇයි ඒ? අපි කපපු වලටයි මේ වැටෙන්නට යන්නේ. ඒ නිසා කරුණා මෛත්‍රියෙන් අනේකාත් රැකගෙන තමනුත් රැකගන්නවා විනා වෛර කරලා, ද්වේෂ කරලා, හැපිලා, ගැටිලා තවත් අලුත් කර්ම ගොන්නක් රාශි කරගෙන විනාශ වෙන එක ඥානවන්තයින්ගේ ස්වභාවය නොවේ යුතුය. එතකොට පින්නතුනේ මේ විදිහට කෙනෙකුගේ කර්මය තවත් කෙනෙක් තුළින් ක්‍රියාත්මක වෙනකොට ඇත්තටම ඒ අය බුද්ධිමත් වුණොත් යම්කිසි හේතුවක් නිසා අනුන් නසන්නට අනුන් වනසන්නට සිතුවිලි පහළ වෙලා ඒ සඳහා සැලසුම් කළා වුණත් දෙවනුව හරි තේරුනොත් මේ සිද්ධ වෙන්නට යන්නේ විනාශයක් මේ සිද්ධ වෙන්නට යන්නේ අනුන්ගේ කර්ම වලට ඇඟිලි ගහලා අතපුච්ච ගැනීමක් කරගන්නටයි මේ යන්නේ කියලා නුවණින් වැටහුනොත් එබඳු මිනිස්සු සැනකින් ඒ තමන් කරන්නට යන අපරාධය වෙනස් කරගෙන යහපත් මාර්ගයට යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා එහෙම ඕනතරම් අවස්ථා සමාජය අපට අහන්නට ලැබෙනවා. සමහර වෙලාවට දීර්ඝ කාලයක් දඩේමේ ගිය අය ඒ දඩේමෙන් ලබාපු යම්කිසි අත්දැකීමක් නිසා Tamanගේ මුළු ජීවිත කාලෙම වෙනස් කරගෙන යහමඟට සුචරිතයට යොමු වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේ අපට කතා ප්‍රවෘත්තියක් මුණ ගැහෙනවා අපේ ජාතක පොතේ මතක භක්ත ජාතකේ. මතක භක්ත ජාතකයේ සඳහන් වෙන්නේ එක්තරා බ්‍රාහ්මණ ආචාර්යවරයෙකුට ඕන වෙනවා මතක භක්ත කියලා යාගයක් කරන්න. ඒ යාගය සඳහා හොඳට තරුණ ජව සම්පන්න එළුවෙක් හොයාගෙන ඇවිල්ලා ඒ එළුවගේ ගෙල සිඳලා තමයි ගිනි දෙවියන් පුදලා මේ යාගය කරන්නට සැලසුම් කළේ. ඉතින් තමන්ගේ සේවක පිරිසට මේ බ්‍රාහ්මණ ආචාර්යවරයා අණ කරනවා හොඳ තරුණ ජව සම්පන්න එළුවෙක් හොයාගෙන එන්නට කියලා හොයාගෙන ආවට පස්සේ කියනවා මේ සතාව හොඳට නාවලා පිරිසිදු කරලා සුවඳ පැන් ඉහලා මල්දම් පලන්දලා අරගෙන එන්න යාගය කරන්න. දැන් අර විදිහට නාවලා පිරිසිදු කරලා සුවඳ පැන් ඉහලා මල්දම් පලන්දලා අරගෙන එනකොට එක තැනකදී මේ එළුවා සිනහ පහල තව තැනකදී කඳුළු සලනවා. පස්සේ අර සේවක පිරිස අහනවා කුමක් නිසාද සිනහසුනේ? කුමක් නිසාද කඳුළු සැලුවේ? නමුත් මේ සතා කියනවා එක මෙතනදි කියන්න බෑ බ්‍රාහ්මණ ආචාර්යවරයා ළඟදී ඇහුවොත් මං කියන්නම් කියලා කිව්වා. දැන් මේ අය මේ සතාව අර බ්‍රාහ්මණයා ළඟට අරගෙන ගියා. ගිහිල්ලා Tamanගේ ගුරුවරයාට කියනවා ස්වාමීනි මේ එළුවව නාවලා පිරිසුදු කරලා සුවඳ පැන් ඉහලා මල්දම් පලන්දලා අරන් එනකොට එක තැනකදී මේ සතා සිනහ පහල කළා. තව තැනකදී කඳුළු සැලුවා. අපි මොකක් නිසාද කියලා ඇහුවට ඒ සතා කිව්වේ නෑ ඔබ වහන්සේ ඉදිරියේදී කියන්නම් කියලා කිව්වා. දැන් මෙහෙම කිව්වහම බ්‍රාහ්මණාචාර්යවරයා අහනවා කුමක් නිසාද සිනාසුනේ? එතකොට මේ සතා කියනවා ස්වාමීනි මමත් පෙර ආත්ම භාවයක මනුෂ්‍යාත්ම භාවයක ඉන්න කාලේ මටත් අවශ්‍ය වුණා මතක භක්ත දානයක් දෙන්න. ඒ නිසා ඒ යාගය කරන්නට මම එළුවෙක්ගේ ගෙල සිඳලා ගිනි දෙවියන් පූජා කරලා මම ඒ යාගය සිද්ධ කළා. ඒ කරගත්තු අකුසල කර්මය නිසා ආත්ම 500ක් බෙලි කැපුම් කාලා මිය යන්නට තමයි මට සිද්ධ වුනේ. ස්වාමීනි දැන් අවුරු ආත්ම 499ක්ම අවසానයි. දැන් මේ 500 වෙනි ආත්මය ඔබ වහන්සේ අද මගේ බෙල්ල කපලා මාව ඝාතනය කළාම යන්තම් 500 වෙනි ආත්මෙත් ඉවර වෙනවා. ඒ මහා කරුමෙන් අද මම නිදහස් වෙනවායි කියලා කිව්වා. ඒ නිසා තමයි මට සතුට මතුවෙලා මට සිනහ පහළ වුණේ කියලා මේ සතා කිව්වා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණාචාර්යවරු අහනවා එතකොට හැඬුවේ මොකක් නිසාද? පස්සේ මේ සතා කියනවා ස්වාමීනි මම ඇඬුවා නෙමෙයි මට හැඬුණා කුමක් නිසාද දැන් එළුවෙකුගේ ගෙල සිඳලා මට වෙච්ච ඇබැද්දිය මං විඳපු දුක මං විඳපු කර්ම විපාකය මං හොඳටම දන්නෝනේ ආත්ම 500ක් බෙලි කැපුම් කාලා මැරෙන්නට සිද්ධ වෙච්ච හැටි දැන් අද ඔබ වහන්සේ මගේ බෙල්ල කැපුවාම ඔබ වහන්සේට සිද්ධ වෙන දේ සිහිපත් වෙනකොට ඇත්තටම මට කඳුළු වැටුණයි කියලා කිව්වා. දැන් මෙහෙම කිව්වහම මේ බ්‍රාහ්මණ ආචාර්යවරයා කල්පනා කරනවා මේ කතන්දරේ ඇත්තනම් මේ සතාව මරලා මම නිකන් අහක යන කර්මයක් කරපින්න ගන්නෙ මොකටද? ඒ නිසා උඹ ඕන හැටියකට මැරියන් මම නම් මරන්නේ නැහැ කියලා මේ ආචාර්යවරයා තීරණය කළා. තීරණය කළා වුණාට දැන් මේ සතා කියනවා ඔබ වහන්සේ මාව මැරුවත් නැතත් මේ ජීවිතේත් මට මරුම් කන්න වෙන්නේ බෙලි කැපුම් කාලා තමයි. එහෙම කියනකොට මේ ආචාර්යවරයා කල්පනා කළා අනේ මේ සතා මරණ බියෙන් පැතිගෙන නන්දොඩවනවා. ඒ නිසා මේ සතාට અભේදානය දෙන්නට ඕන මේ සතා රකින්නට ඕන කියලා තමන්ගේ ගෝලබාලයින්ට කතා කරලා කිව්වා මේ සතාව නිදහස් කරන්න අපි යාගේ නොකර ඉමු මේ සතාව අන් කෙනෙකුට මරන්න දෙන්නත් එපා පරිස්සමින් රැක බලා ගන්නට කියලා ඒ අයට නියෝග කළා. පස්සේ අර සතාව බැම්මෙන් නිදහස් කරලා නිදහසේ කන්න බොන්න ඉඩ හැරිය ටික වෙලාවක් යනකොට පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඒ ළඟ තිබිච්ච පොඩි ගල් පරයක් මතට නැගිලා ඒ ළඟ තිබිච්ච කොළාත්තකට බෙල්ල දිගු කරනකොට වර්ෂාවක් නැතුව ඒ වෙලාවේ අකුණක් පිපුරුවා අර අකුණ ගලෙහි වැදිලා ගලේ පෙත්තක් ගැලවිලා අර එළුවගේ බෙල්ල වැදිලා බෙල්ල කැපිලා හිස එක පැත්තකට කඳ එක පැත්තකට ඇදගෙන වැටුණා. දැන් තව විනාඩි කිහිපයක් ඉක්මන් වුණා නම් මේ මහා කරුණය સિદ્ધ කරගන්නේ කවුද? අර බ්‍රාහ්මණ ආචාර්යවරයා. එතකොට ඒතනත්තාට එතනින් නිදහස් වෙන්න පුළුවන් උනේ කුමක් නිසාද? තමන් දෙවනු අවස්ථාවේ හරිය කල්පනාවෙන් ප්‍රඥාවෙන් කාරණේ තේරුම් ගත්ත නිසා. දැන් එහෙම තේරුම් ගත්ත නිසා ඒ කර්මයට තමන් හසු වෙන්නේ නැතුව රැකුණා. ඒක තේරුම් නොගත්තනම් ප්‍රඥා හීනව කටයුතු කළා නම් ඒ තැනැත්තා අර තත්තර කීපයකට පස්සේ සබා දහමින් සිදුවෙන්නට ගිය කටයුත්ත තමන්ගේ දෝතින් සිද්ධ කරලා සසරටම අකාලේ නැසෙන්නට සුදුසු කර්මයක් ජනිත කරගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට පින්නතුනි තමන්ගේ මනස දුර්වල නම් තමන්ගේ මනස තුලින් අකුසල කර්ම විපාකත්වයට පැමිණෙනවා. තමන්ගේ මනස ශක්තිමත් නම් අනුන්ගේ දුර්වල මනසක් හරහා මේ අකුසල කර්මය විපාක දෙන්නට පුළුවන්. අනුන්ගේ මනස හරහා විපාක දුන්නේ නැතිනම් මේ කර්මයට මොකද වෙන්නේ? එතකොට සෝබා දහම තුලින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙනතුනි. ගම් වතුර ගලලා මුහුද ගොඩ ගලලා ඊළඟට හදිසි අනතුරු සිද්ධ වෙලා ඒ වගේම ලෙඩ දුක් හැදිලා නාය ගිහිල්ලා මේ ඕන විදිහකට මිනිස්සුන්ට ස්වභාවික දුක් විපත් පැමිණෙන්නට පුළුවන්. එහෙම විපත් ලැබෙලා කෙනෙකුගේ ජීවිතය අකාලේ විනාශ වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම සබාධම තුලින් ජීවිතය විනාශ තමයි අකුසල කර්මයේ ස්වභාවිකවම මතුවෙන විපාකය. හැබැයි එහෙම විපාක දෙන්නට කලින් තමන්ගේ මනස දුර්වල නම් එතනින් මතුවෙනවා අනුන්ගේ මනස දුර්වල නම් එතනින් මතුවෙනවා ඒ කිසිවකින් මතු නොවුනොත් සබාධම තුලින් මතුවෙන්නට පුළුවන් ඉතින් මේවා අනුපිළිවෙලක් අපිට දක්වන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ මනස මනසින් මතු නොවුනොත් විතරයි සබා දහම තුලින් මතුවෙන්නේ. අනුන්ගේ මනස තුලින් මතු නොවුනොත් විතරයි සබා දහමින් මතු. එහෙම කියන්න බෑ. ඒ කර්මය ගොනු වෙන රටාව මත වඩා පහසුවෙන් ක්‍රියාත්මක වෙන්නට ඉඩ සැලසෙන්නේ සබා දහම තුලින් නම් එතනින් ක්‍රියාත්මක වෙනවා වඩා පහසුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් අනුන්ගේ මනස හරහා නම් එතනින් ක්‍රියාත්මක වෙනවා වඩාම පහසුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ Tamangeව මනස තුළින් නම් එතනින් ක්‍රියාත්මක වෙනවා. ඒකයි අපි අර මුලින් සඳහන් කළේ ගේක කොතනද දුර්වලම තැන කියලා ගොඩනැගිල්ලක අපට කල්ැතුව තීරණය කරන්න බැරි වුණාට මහා හුලඟක් ආවහම ඒකේ දුබලම තැනින් කැඩිලා ගැලවිලා සුනුසුන් වෙලා යන්නට පුළුවන්. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන ආකාරය. මෙන්න මේ විදිහට පෙනුතුනේ යම්කිසි කෙනෙකුගේ අකුසල කර්ම මේ මාධ්‍ය තුන හරහා එක්ක තමන් තුළින් එක්ක අනුන් තුළින් එක්ක සබාධම තුළින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් කුසල කර්ම විපාකත් ඔය විදිහටමයි. යම්කිසි කෙනෙකුගේ කුසල කර්මයකුත් ඔය විදිහටම එක්ක තමන් තුළින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්, එක්ක අනුන් තුළින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්, එක්ක සබාධම තුළින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි කුසල කර්මයේ විපාක දෙන්නේ දුබල මනසක් හරහා නෙවෙයි, ශක්තිමත් මනසක් හරහා කුසලයෙන් වැඩෙන මනසක් කරහා තමයි ඒබඳු කුසල කර්ම විපාකත්වයට පැමිණෙන්නේ. උදාහරණයක් හැටියට තමන්ට සසරෙහි දන් බොහෝ පින්කම් කරලා බොහෝ සැප සම්පත් ලබන්නට ඉඩකඩ තියෙනවා නම් තමන්ටම හිතෙන්න පුළුවන් මම මේ බඳු ව්‍යාපාරයක් කරන්නට ඕන. එහෙම නැත්නම් මම මේ මේ විදිහට ධනය උපයන්නට ක්‍රියාත්මක වෙන්නට ඕන කියලා ක්‍රියාත්මක වෙනවා නොසිතූ ආකාරයට Tamanට ඒ දියුණුවටපත් වෙලා සම්පත් ලැබෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ස්විප් ටිකට් එකක් ගන්නට ඕන කියලා සිතුවිලි පහළ වෙන්න පුළුවන්. නොසිතූ ධනයක් එකවර Tamanට ලැබෙන්නට පුළුවන්. ඉතින් ඒවට ඇබ්බැහි වෙන එක හොඳයි කියනවා නෙමෙයි. සමහර වෙලාවට මේ Tamanගේ සිතුවිලි ඒ විදිහට ක්‍රියාත්මක වෙලා අර පුණ්‍ය ශක්තිය උනත් ඒ විදිහට විපාකත්වයට පැමිණෙන්නට ඉඩ කඩ තියෙනවා. මේ විදිහට Taman තුලින් ඒ කුසලය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අනුන්ගේ මනස තුලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනුන්ට හිතෙනවා අනේ මේ මනුස්සයාට සලකන්න ඕන, උදව් කරන්න ඕන, උපකාර කරන්න ඕන කියලා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් පැවිද්දන්ට නම් විශේෂයෙන්ම ඒ විදිහට ලැබෙන්නේ තමන් සසරේ අන් අයට දීලා පරිත්‍යාග කරලා තියෙන කර්ම ශක්තිය අනුන් තුලින් තමන් වෙත ක්‍රියාත්මක වෙනවා. ගිහි අයට වුණත් එහෙම ලැබෙන්නට පුළුවන්. දැන් සමාජයේ අපි දකිනවා සමහර විට මව්පියන්ට හිතෙනවා අනේ මේ දරුවට වඩා සලකන්නට ඕන කියලා හිතෙන අවස්ථා තියෙනවා. ඉතින් මව්පියන් එහෙම එක දරුවෙකුට එක විදිහකට තව දරුවෙකුට තව විදිහකට සලකන එක නෙමෙයි කාටත් එක වගේ සලකන එකයි හොඳ. නමුත් සමහර තැන්වල අපි දකිනවා වඩාත්ම බැඳිලා සමහර දරුවන්ගේ යහපත અભිවෘද්ධිය සුවය වෙනුවෙන් මව්පියෝ කටයුතු කරනවා. සමහර විට Tamanට කිසිම සම්බන්ධතාවයක් නැති කෙනෙක් අහම්බෙන් මුණ ගැහිලා Tamanට මහත් වූ උපකාරයක් කරන්නට ඉදිරිපත් වෙනවා කිසිම දෙයක් අපේක්ෂා නොකොට බලාපොරොත්තු නොවේ. මේ විදිහට අන් අය තුලින් ඒ Tamanගේ කුසල කර්මය විපාකත්වයට පැමිණෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් වෙනතුනේ බුදුරජාණන් වහන්සේගේ සමයේහි වැඩ සිටිය සීවලී මහරහතන් වහන්සේ. සීවලී හාමුදුරුව පෙර ආත්ම භාවවල බොහෝ අන් අයට දන් දීලා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට තරම් මහ පුණ්‍ය ශක්තියක් උන්වහන්සේ උපදවා ගත්ත ප්‍රත්‍යලාභීන් අතරින් අගතන්පත් වෙනවා. එතකොට උන්වහන්සේ ප්‍රත්‍යලාභීන් අතරින් අගතෙන්පත් වෙන්නට කුසල් කරගත්තයි කියලා අනිත් අය දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේගේ ලාභී ගුණය කාටවත් වළක්වන්නට බෑ. මිනිස්සුන්ගේ සිත් සතන් වලට හැංගීම් ඇති වෙනවා. අපිත් පූජා කරන්න ඕන, අපිත් පූජා කරන්න ඕන කියලා සිතුවිලි පහළ වෙනවා. එතකොට මිනිස්සු ක්‍රියාත්මක වෙලා යම් යම් දේ පූජා කරනවා. ඒ මිනිස්සු කුසල් සිද්ධ කරගන්නවා. අර සීවලි හාමුදුරුවන්ගේ පුණ්‍ය විපාකයක් විපාකත්වයට පැමිණෙනවා. අර අකුසලයේ වගේම තමයි අකුසලයක් අන් අයගේ අකුසල කර්මයක් විපාක දෙන්නට තමන් සම්බන්ධ වුණොත් මාධ්‍ය වුණොත් අකුසල කර්මයේ විපාක දෙනවා තමනුත් අකුසල් කරගන්න. තව කෙනෙකුගේ කුසලයක් විපාක දෙන්නට තමන් සහාය වුණොත් කුසලය විපාක දෙනවා තමනුත් අමතර කුසලයක් කරගන්න. ඒ නිසා අනිත් අයට ලැබෙන්නට යන දෙයට ඊර්ෂ්‍යා නොකොට අපට සහාය වෙන්නට පුළුවන් නම් ඒබඳු තැනකදී අනේකාගේ කර්මයේ විපාක දෙනවා විතරක් නෙවෙයි පින්නතුනේ තමනුත් ශක්තිමත් කුසලයක් සිද්ධ කරගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දැනට පිරිනුවන් පාලා වසර බොහෝ ගණනක් ඒත් උන්වහන්සේ සතු කර්ම ශක්තිය තවමත් මිනිස්සුන්ට සිතුවිලි පහළ වෙනවා බුදුහාමුදුරුව වෙනුවෙන් අපි විහාරයක් ඉදි කරන්නට ඕන. අපි බුදුහාමුදුරුවන්ට දානි පූජා කරන්නට ඕන, ගිලම්පස පූජා කරන්න ඕන, මල් පූජා කරන්න ඕන, බුදු පිළිම නෙලන්නට ඕන. දැන් මේ කුසල විපාක භුක්ති විඳින්න තථාගතයන් වහන්සේ ජීවමානව නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ සම්බන්ධව කතා කළොත් උන්වහන්සේට ඒවා සියල්ලක්ම අහෝසි නමුත් මිනිස්සු ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර අදට කුසල් සිද්ධ කරගන්න. අන්න එහෙමයි අනුන්ගේ මනස තුළින් මේ කර්මය විපාකත්වයට පැමිණෙන්නේ. ତර සීවලී හාමුදුරුව පිරුණුවන් පාලා නමුත් අදටත් උන්වහන්සේගේ නමට උන්වහන්සේගේ පිළිමයට උන්වහන්සේගේ පින්තූරයට පවා මිනිස්සු ගරු කරමින් පූජා කරන්නේ ඇයි උන්වහන්සේගේ මහා ලාභී ගුණය නිසා. ඒ පූජා කරන කරන වාරයක් පාසා අන් අයත් ප්‍රබල කුසලයක් සිද්ධ කරගන්නවා. එහෙම නැත්නම් සබා දහම තුලින් ඒ විදිහේ කුසල් විපාකත්වයට පැමිණෙන්න පුළුවන්. ඒ කොහොමද? සමහර වෙලාවට ධන නිධානයක් Tamanට මතුවීම තුලින් එහෙමත් නැත්නම් දැන් අර පුන්න කියන දුගියා වෙනතුන් අහලා ඇති පුන්න කියන දුප්පත් මිනිසයා අනුන්ට බැලමෙහෙවරකම් කරලා සිටුවරයෙකුට බැලමෙහෙවරකම් කරලා තමයි ජීවත් වෙන්නේ. ඒතකොට හැමදාම ඒ සිටුවරයාගේ කටයුතු තමයි මේ තැනැත්තා කරන්නේ. එතකොට එක දවසක් සීසාන්නට කුඹරට ගිය අවස්ථාවේ සරියුත් මහරහතන් වහන්සේ පිණුසිඟා වඩිනවා. අර තමන්ට කුඹරට ගෙනිච්ච දානෙ කෑම ටික තමන්ගේ බිරිඳ විසින් අතරමඟදී මේ රහතන් වහන්සේට පූජා කරනවා. ඒ රහතන් වහන්සේ ඒ වෙනකොට Nirodha Samapattien නැගිටලා පිණුසිඟා වඩින අවස්ථාව. ඉතින් ඒ බඳු රහතන් වහන්සේ නමකට නිරෝධ සමාපත්තියට නැගී සිටි රහතන් වහන්සේ නමකට දානයක් දුන්නොත් එදා දවසේම විපාකත්වයට පැමිණෙන්නට හේතු වෙන ශක්තිමත් කුසලය. එතකොට ආපහු ගෙදර ගිහිල්ලා කෑම බීම සකසාගෙන යනකොට පුන්න අහනවා මොකද අද පරක්කුනේ. එතකොට බිරිඳ ඈත තියාම කියනවා මම ඉක්මනටම කෑම හදාගෙන නමුත් සරියුත් මහරහතන් වහන්සේ මගදී මුණ ගැහුණා. මම උන්වහන්සේට පූජා කළා. ඒ නිසායි ආපහු කෑම සකස් කරගෙන එන්න පරක්ුණේ කියලා කියනවා. එතකොට පුන්න දුගියා කියනවා උන්වහන්සේ කල්ලාතුම මෙහි වැඩිය මමත් උන්වහන්සේට දැහැටි දඬු ආදිය පූජා කළා. අනේ සාදු එහෙමනම් අපි දෙන්නම එකතු වෙලා මහා පිංකමක් නේද කරගත්තේ කියලා දෙදෙනාම මේ කුසලය පිළිබඳව සතුටු වුණා. එතකොට ආහාර අනුභව කරලා ටික වෙලාවක් හාල්සි වෙලා ඉඳලා නැගිටලා බලනකොට අර සීසාපු කුඹුරේ පස් කැට සියල්ලක්ම රන් බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒතනත්තා මේ නිදාගෙන අවදි වෙච්ච නිසා මොකක් හරි නිකන් විකාර රූපී දෙයක් පේනවද කියලා ඇහැ ටිකක් හොඳට පිහදාලා ආයෙ බැලුවා. ඒත් නෑ රත්තරන්ම තමයි. ඊට පස්සේ කැටයක් අරගෙන උදළු තලේ තට්ටු කරලා බැලුවා. නෑ රත්තරන්ම තමයි. ඊට පස්සේ රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. දැනුම් දීලායි මහා ධන රාශිය ඒක රාශිය කළාම ඒ නගරේ අන්සිටුවරු පරයා මහත් වූ ධනස්කන්ධයක් ඒ නිසා පුන්න සිටු තනතුරෙහි පිහිටවලා ඒ ධනෙ පරිහරණය කරන්නට රජුරු ඉඩ හැරියා. එතකොට මේ කවුද මේවා ගෙනත් දුන්නේ? සෝබා දහම තුලින්ම ඒ දේවල් පරිවර්තනය වෙලා කුසල විපාකයේ විපාක දෙන්නට ඉඩ සැලසෙන ආකාරය. එතකොට අකුසල විපාකයක් කුසල විපාකයක් කියන දෙකම විපාක දෙන මාධ්‍ය තුන අපට ලෝකයේ හඳුනා ගන්න පුළුවන්. ඒක තමන්ගේ මනස තුළින් විපාක දෙනවා. එක්ක අනුන්ගේ මනස තුලින් විපාක දෙනවා එක්ක සබා ධම තුලින් විපාක දෙනවා නමුත් අකුසල කර්ම විපාකත්වයට පැමිණෙන්නේම දුර්වල සිතක් ඇති පුද්ගලයන් හරහා කුසල කර්ම විපාක දෙන්නේම ශක්තිමත් සිතක් ඇති මිනිසුන් හරහා ඒ නිසා මේවා හරියට තෝරා බේරා ගත්තහම අපි අකුසල කර්ම කරගන්නා එකෙන් හැකිතාක් වළකින්නට පුළුවන් අනුන්ට අකාලේ මැරෙන්නට අකාලේ දුක් විඳින්නට තියෙන කර්ම වලට ඇඟිලි ගහලා අපි අතපොලොස්සා ගන්න නැතුව අපට රැකෙන්නටත් පුළුවන්. ඒ වගේම අපට හානි කරන්නට, හිංසා කරන්න තව කෙනෙක් ඉදිරිපත් වෙනකොට ඒ අයට වෛර කරලා දබර කරගෙන අලුතෙන් කර්ම ගොන්නක් හදා ගන්නවා වෙනුවට අපට සසරින් ගෙන ආපු කර්මයක් යට කරගෙන අලුත් කර්ම රාශි කරගන්නෙත් නැතිව ජීවිතය විනාශ කරගන්නෙත් නැතුව තමනුත් අනුනුත් රැකෙන්නට උපක්‍රමශීලීව ක්‍රියාත්මක වෙන්න පුළුවන්.